ධර්ම සාකච්ඡා අවස්ථාව භාවනාවට අදාළ ධර්මට අනුකූල විමසිය යුතු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හැබැයි කොපමණ වෙලාවක් ඒ ධර්ම සාකච්ඡාව කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ වැස්ස උඩ. අයියෙන් වැස්සොත් මේ සාදා වැස්සලා හෙන්නේ කතා කරන දේ ඒ අවිනිශ්චිතතාවයට යටත්ව සහ ඒ බලාපොරොත්තු යුතුවම අතරමඟ නවත්තන්න වෙයි කියන ඒ අපේක්ෂාවෙන් යුක්තවම අපි උත්සාහ කරමු සාකච්ඡාවට එළඹෙන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියන්නේ මේ අසීරු අසීරු දෙයක් දුෂ්කර දෙයක් සෑහෙන ප්‍රයත්නයකින් කළ යුතු දෙයක්. සීනි බෝලෝ කනවාගේ දෙයක් නෙමෙයි කටේදාගත්ත ගමන් දිය වෙලා යන එහෙම දෙයක් නෙමෙයි මෙය අපන්න ඕනේ, අබරන්න ඕනේ, කොටන්න ඕනේ, විලිකන්න ඕනේ දිනව ගන්න ඕනේ ඒ වගේ ලොකු වැඩපිළිවෙලක්. දැන් දෙහිම වැඩපිළිවෙලක් වෙනකොට අපිට හිතෙන්නේ මහා දුකක් කියලා. දුෂ්කර ක්‍රියාවක් කියන්නේ දුකක්. විදිහට තමයි ඔළුවට යන්නේ පේන්නේ. එහෙම දුකෙන් එහෙම කනගාටුවෙන් වෙන කරන්න දෙයක් නැහැ කොහොම හරි කරගන්න ඕනි කියලා අඬහඬ කෙනෙකුට භාවනා කරන්නත් පුළුවන් මහා ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න සාංශාරික ප්‍රශ්න මේ සියල්ල ලෝභ තියාගෙන මේ සියල්ලටම යට වෙලා භාවනා කරන්නත් පුළුවන් බැරි නෑ. ඉතින් මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියනවා මේ කවුරු හරි කීවොත් මෙහෙම ඔබට චතුරාර්ය සත්‍යය අවබෝධ වෙනවා කොහොමද මෙන්න මේකට කැමති වුණොත් උදේට මා ඇවිත් ඔබට සිය පාරක් කසෙන් පාර දෙනවා සිය වතාවක් කසේකින් ගහනවා. ඔබ ඉවසනවා නම් හැන්දෑවටත් මං ඇවිත් ඒ කසෙන් සිය වතාවක් ගහනවා. එතකොට දවසට 200ක් කසේකින් ගුටි කනවා. ඔබට ඉවසන්න පුළුවන් නම් දවසක් දෙකක් නෙමෙයි දීර්ඝ කාලයක් ඒ දීර්ඝ කාලයක් ඒ හැමදෑම උදේට කසපාර වගේ 100යි හැන්දෑවට කසපාර වගේ 100යි ඔබ ඉවසන්න කැමති වෙනවා නම් දවසක දවසක අන්න ඔබට චතුරාර්ය සත්‍යයේ අවබෝධ වෙනවා. එහෙම කෙනෙක් කියවොත් ඒට කැමති වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම නෑ එහෙම කිව්වොත් කැමති වෙන්න. අකමැති වෙන්න එපා. සියපාරක් උදේට කසේකින් ගුටි කාලා හැන්දෑවටත් පාර කාලා එක දවසක් නෙමෙයි දවස් දෙකක් නෙමෙයි 100ක් නෙමෙයි 200ක් නෙමෙයි මහා දිගු කාලයක්. ඊට පස්සේ හරි චතුරාර්ය සත්‍ය අවබෝධනවා කිව්වොත් දිනපතාම මේ දඬුවම ඉඳලා ඒකට කැමැති වෙන්න මක්නිසාද මේ ආර්ය සත්‍යයන් හතර නොදැකීම නිසා උවිත වැඩිය දුක් විඳින්න වෙනවා. එතන බුදුරජාණන් වහන්සේ ලස්සන තරකයක් ගේන්නේ. එහෙම වුණත් කැමැති වෙන්න මක්නිසාද ඒට වඩා දුකක් ඒට වඩා වේදනාවක් පීඩාවක් විඳින්න වෙනවා ආර්ය සත්‍යයන් හතර අවබෝධ කර නොගැනීම නිසා එසේ වුවත් එසේ වුවත් සතුටින් සහ සොම්නසින් යුතුව මේ ආර්ය සත්‍යයන් අවබෝධ කරගන්න ආකාරය තමා දේශනා කළේ කියලා. බුදුරණන්සේ දේශනා කරන උන්වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ අර එහෙම දුකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විදිය නෙවෙයි සතුටින් සහ සොම්නසින් යුතුව. ඉතින් සතුටින් සහ සොම්නසින් යුතුව භාවනා කරන්න පුළුවන් නම් එහෙම ක්‍රම පාරක් තියෙනවා නම් ඒබඳු ක්‍රමවේදයක් විවෘතන ඇයි අපි අනවශ්‍ය දුකකට යන්නේ අනවශ්‍ය පීඩනයක් අපිට දෙන්නේ සතුටින් භාවනා කළ හැකි අපහසුතා තියෙනවා හැබැයි අපිටින් භාවනා කළ හැකි ඒ භාවනාව ඇතුලේ අපිට සතුට හොයාගන්න පුළුවන් සතුට කියන දේ භාවනාව නැමැති කැණීමේදී මතුවෙන මතුවෙන එක් දෙයක් සතුට එකම දේ නෙමෙයි සතුටම හොයාගෙන යන ගමනක් නොවේ හැබැයි සතුටත් අපට මුණ ගැහෙනවා නසංසිඳෙන සතුටක් මුණ ගැහෙනවා. ඉවර වෙන්නේ නැති සතුටක්. භාවනා කරන අවස්ථාවල තුළ දැනෙන දැනීගෙන ආපු කායික වේදනාවන් නියම සමනය කරගන්න කියලා ඔබතුමා ලැබිච්ච උපදෙස් හරි හරි කරනවා මේ මෙතන ගොඩක් මේ ඉරි කාලින මට තිබුණ මේ දකුණු කකුලේ අපහසු කියව පවත්‍රි ඉන්න බැරි ශ්‍රමාවන කරනවා මම මෙලිබුරු තුමායි දේශනා වලි පැහැදිලි කරා සාකච්ඡා කරන අවස්ථාවකදී බින්ගේ පිළිසෙන්නේ බින්ගේ අන්ධකාර තමයි බින්ගේ පිළිසෙන්නේ බින්දිය තරණය කරාම ආයෙත් ලැබෙන්නේ ආලෝකය කියලා. ඒකම තමයි මම ගත්තේ. උදව්වට. මේ වේදනාව පිළිඳින්න ඉතින් ඉතර වෙන්න පුළුවන්. ලැබිච්ච ප්‍රතිසදා දෙකයික අවස්ථාවෙන් මාර්ගගත කරනවා කියන්නේ. මුලදී මේ අප කවුරුත් දඟලනවා ඒ දඟලන්නේ පොඩි ළමයිනේ පුංචි ළමයි තමයි දඟලන්නේ වැඩි හිටියන් පරිණත වුණු අය මොහුකුරා කිය අය ජේෂ්ඨයන් ශ්‍රේෂ්ඨයන් දඟලන්නේ නමුත් ඉතින් අපි අපි දඟලනවා එයින් පේනවා මේ ඒ සාමාන්‍ය දෙයක් අපි භවනාවට නවකයන් ආධුනිකයන් බාලයන් කනිෂ්ඨයන් අලුත් අය ඒ නිසා තමයි දඟලන්නේ ඒ දඟලන්නේ නැතුව මේ පටන් ගන්න බෑ ඒ පටන් ගත්තාම කිසියම් කාලයක් හැම යෝගියෙක්ම දඟලනවා තමයි මේ පිළිමයක් තිබ්බා වගේ එහෙම පටන් ගත්ත දවසේම ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ දැඟලීම හරහා අපි ආයතුයි ගමනක්. දඟලන්න නෙමෙයි අපි වාඩි වුණේ. දඟලන්න නෙමෙයි මේ අස්වා ගන්නෙ. දඟලන්න නෙමෙයි භාවනා කරන්නේ. හැබැයි දැඟලෙනවා ඒ ළමා ගතිය, බාල ගතිය, නමක ගතිය, ආධුනික ගතිය, නොමහු කුරාගිය ගතිය. මානසිකව, ආධ්‍යාත්මිකව. ඒත් පුංචි දෙයකට දඟලනවා, සද්දයකට කැළඹිලා වෙනවා, වේදනාවකට දඟලනවා. දැන් එතන එතනින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි එතන ඉන්න එපා දිගටම. දිගටම දඟලන කෙනෙක් විදියට බාලයෙක් විදියට යනවකෙක් විදියට ආධුනිකෙක් විදියට එතන ඉන්න එපා හැමදාම ඒ බාලාංශය බලන්න ඉහළට එන්න ඉහළට එන්න තියෙන එක ක්‍රමයක් තමයි ඒ වේදනාව හරහා ගමනක යන්න වේදනාව හරහා වේදනාව මගහැරලා නෙමෙයි ඒ වේදනාව එක්කම ඉන්න. වේදනාවට කැමති නැති ගතිය, වේදනාව ප්‍රතික්ෂේප කරන ගතිය, මෙහෙම වෙන්න බෑ කියන ගතිය, අර එහෙමයි වෙන්න ඕනේ කියන මේව ඔක්කොම අතහැරලා දාන්න. ඒ සියල්ල මනස්කාන්ත. යමක් වෙනකොට කවුරුහරි කියනවා නෑ නෑ මෙහෙම නෙමෙයි වෙන්න ඕනේ. අර එහෙමයි වෙන්න ඕනේ. ඇයි මෙහෙම කුනේ? ඒ ඔක්කොම මනස්කාන්ත. ඒවක් වැඩක් නැහැ. සියලුම මනස්කාත මනස්කාත විදිහට දැකලා ඈත් වෙන්න ඒවා ඈත් කරලා දාන්න. කළ බලන්න වේදනාව. මේ කියන්නේ ඇත්ත මේ වෙලාවේ තියෙන ඇත්ත මොකද රිදෙනවා. එතකොට ඒ ඇත්තත් එක්ක ඉන්න සත්‍යය අමහිරි වෙන්න පුළුවන්. සත්‍යය හැම විටම මිහිරි නෑ රිදෙනවා කියන එක මිහිරි අත්දැකීම නොවේ. හැබැයි සත්‍යය පිළිගැනීම තුළ මානසික වශයෙන් සුවදායක පරිසරයක් හදාගන්න පුළුවන්. ගැටුමක් නැති සාමකාමී පරිසරයක් මානසික වශයෙන් හදාගන්න පුළුවන් ඒ ඇත්ත පිළිගැනීම තුළ. එතක අපිට හැමදේම අහන්ත ලැබෙන විදිහට මේ මානසික සැනසෙල්ල කියන්නේ මානසික සතුට කියන්නේ කායික වේදනානාශකයක් කායික වශයෙන් දැනෙන වේදනා අඩු කරන්න පුළුවන් ඖෂධයක් තමයි මානසික සතුට මානසික අසතුට කියන්නේ තියෙන කායික වේදනා වැඩි කරන නැති කායික වේදනා ඇති කරන දෙයක් වේදනාව යනු ඇති වෙන දෙයක් ඇති වුණු දෙයක් ඇතිවන දෙයක් නම් එය ඇති වුණු දෙයක් නම් ඔව් නැති වෙන දෙයක් වේදනාව කියන උමකට කෙනෙක් විසුනහම ඒක ඇතුලේ නවතින්නේ නැහැ. නවතින්න එපා. ඒ ඒකත් එක ගමනක් යන්නේ. ඒතර මුලින් අඳුරුයි. ඔය යනවත් දන්නේ නැහැ. රිදෙනවා රිදෙනවා රිදෙන එකම තමයි. හැබැයි රිදීම රිදීම රිදීමත් එක්කම සිහි කල්පනාවෙන් ඉන්න පුළුවන් නම් නොරිදීම කියන තැනට එන්න පුළුවන්. මොනවා වුණත් රිදෙන්නේ නැති තැනකට එන්න පුළුවන්. ඒතර ඒක පේනවා. ඈතින් පේනවා. එහෙම තැනක් තියෙන එක බොරුවක් නෙමෙයි. දැන් පටන් ගන්නකොට පෙනුන්නේ නැහැ පටන් ගන්නකොට ඉතින් මේ තමයි සදාකාලික වේදනාව අර ප්‍රශ්න විචාරාත්මක ආකාරයෙන් සාකච්ඡා කරන්නේ ඒ කලායෙන් ජීවිතය ලාකට ප්‍රශ්න ටික විසඳන්න ගිහිල්ලා අවසන් සීමාවත් එක්කලා විසඳගන්න බැරි වෙනවා නේද එතකොට මේ අර විසඳන්නට ඕනේ කියන සිතුවිල්ලෙන් ඒක ගියාට පස්සේ ආයිත් <laughs> ඒ ප්‍රශ්න ටික විසඳන්න වෙලා ආයිත් <laughs> ඉන්න වෙන්නේ කියන්නේ ඒ ඒ සමයම කොහොම වෙයිද කියලා අපිට කියන්න බෑ මේ එතකොට මේ උත්තර දී ගන්න බැරි වෙච්ච ප්‍රශ්න පත්‍රයක් නේ අතේ තියෙන්නේ දැන්. ලියන්න බැරි වෙච්ච උත්තර ලියාගන්න බෑ දැන් වෙලාව ඉවරයි. විවාහයක කාලය ඉවරයි. හැබැයි ඉතින් උත්තර ලියාගන්න බැරි වුණා. එතකොට පිළිතුරු ලිවි ලියාගත නොහැකි වෙන ප්‍රශ්න පත්‍රයක් හිතේ තියෙනවා. හිතේ තමයි තියෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ මේ වාගේ පේල් වෙනවා. ඒතර ආයෙ පාරක් ලියන්න වෙනවා. ඒ ප්‍රශ්න පත්‍රයේ අතේ තියෙනකල් ආයෙ ආයෙ ලියන්න. මේක මේකෙන් පාස් වෙන්නවීමක් නෑ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා නම් හැමදාම ෆේල්. මොනවා ලියුවත් ෆේල්. මොකද ලියන උත්තරෙන් තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. ඒක <laughs> ඉවරයක් නැහැ. අපි හිතනවා මේකට උත්තරයක් හොයාගත්තාම ඉවරයි කියලා. ඉතින් එහෙම ඉවර වුණ එකම එක ප්‍රශ්නයක්වත් තියනවද බලන්න මොනම අම්මලා තාත්තලා ගැන ප්‍රශ්නයක්, දූ දරුවෝ ගැන ප්‍රශ්නයක්, ගෙදර ගැන, අල්ලපු ගෙදර ගැන, රට ගැන, ආණ්ඩුව ගැන, ලෝකේ ගැන. උත්තර නම් දීලා තියෙන්නේ තරම් එහෙම ප්‍රශ්නයකටම. ප්‍රශ්න වෙතින් උත්තරේම ආයේ එනවා ප්‍රශ්නයක වෙච්චි අලුත් ප්‍රශ්නයක් විදියට. ඉතින් වර්තමාන හැම අලුත් ප්‍රශ්නයක්ම බැලුවහම පරණ උත්තරයක්. ඔව් පරණ උත්තරයක්. පරණ ප්‍රශ්නයකට දීපු උත්තරයක් තමයි මේ අලුතෙන් එන්නේ වර්තමාන ප්‍රශ්නයක් විදියට. ඉතින් වර්තමාන ප්‍රශ්නයක් වුවම අපිට හරි මේ උනන්දුවක් වෙනවා මේක විසඳන්න. හැබැයි හොඳට හොයලා බලුවොත් මේ විසඳීම් පැත්තකින් තියලා මේ කොහොමද පටන් ගත්තේ කියලා බලන් බලන් ගියොත් අන්න අපිට හම්බෙනවා අතීතයේ දවසක තිබිච්ච ප්‍රශ්නයකට තිබුණු ප්‍රශ්නයකට මන් දීපු උත්තරේ නේද මේ දැන් ඕ අලුත් ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. ඉවරයක් නැහැ. නැවත අලුත් ප්‍රශ්නයක් අහන්න බැරි වෙන අලුත් ප්‍රශ්නයක් නැගෙන්නේ නැති වෙන උත්තර නැහැ. මොනම උත්තරයක්වත් නැහැ දුන්නොත් සියලුම ප්‍රශ්නේ උත්තරෙන් නිරුත්තර වෙලා යන. ආයෙ කට උත්තර නැති වෙන යන්නේ ඊළඟට ඒක ඒක උඩින් ප්‍රශ්නයක් හදාගන්න පුළුවන්. හොඳයි කිව්වත් නරකයි කිව්වත් ලස්සනයි කිව්වත් කැතයි කිව්වත් ඉවරයක් නැහැ. ඉවර වෙන එකම දැන තමයි මේක මට ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. ඔව්. එහෙම අපිට පුළුවන් නම් තේරුම් ගන්න. ඔව් ඔය කියන කාර්යය මේක මට ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන් නම් කාටවත් කියන්න බෑ නෑ නෑ ඒක වට ප්‍රශ්නයක් කියලා. එහෙම කියන්න බෑ. එහෙම කිව්වට ඉතින් ඒකේ හරයක් නෑනේ කවුරු හරි කියනවනම් මට ප්‍රශ්නයක් නෑ කියලා. එතන ඉසේලා තියෙන්නේ නැහැ. ඒ විභාගය ඉසේලා තියෙන්නේ නැහැ. නැත්තම් මුළු ජීවිතේම විභාගයක්. ෆේල් වෙන විභාගයක්. ඉවරයක් නැති විභාගයක්. මැචින් මැචින් බැරි මහා මහා කාර්යයක් කියන්නේ භාවනා කරන සම්බන්ධයෙන් ගැටලු කියන ඒවා අපි හදාගන්න දේවල් නේ. ඕනනම් එකකින් ගැටලුවක් හදාගන්නත් පුළුවන්. කොයි වෙලේලාම එක වදීත දැන් වදීත දැන් වදීත ඒකේ බැටරි බහනද? අයිතාම වැදුන්නේ නැත්තේ. දෙවිදියට හිතන්නේ යොතන එක ගැටලුවක්. භාවනාව අපිට හිතන විදිහට හොඳට කෙරුණා නම් ඔන්න එළාමක වශයෙන් උරා මේකයි දැන් මෙතන අපරාධේ විනාඩි 45කට තිබ්බේ පැයකට තිබ්බනම් හරි සමහරට ඊට කොහොමවත් එකඟ වෙන්නේ නැතුව ඇඟත් එතේනවා නම් අපරාධේ විනාඩි 45කට තිබ්බේ පැය භාගයකට ඒක තිබ්බනම් දැන් මේ විදිහට මේ බලන්න ප්‍රශ්නේ කියන එක ගැටලු කියන එක ඒ වගේ තියෙන දේවල් නෙමෙයි අපි හදාගන්න දේවල් ඉතින් මොන වගේද අපිට ප්‍රශ්නයක් හදාගන්න බැරි? එලාම් එක තිබ්බා කියන එක භාවනාවට කිසිම අදාළ කාරණයක් නෙමෙයි. භාවනාවට ඒ කිසි සම්බන්ධයක් නැහැ. ඒ කාර්යයත් එක්ක සම්බන්ධ. කොපමණ වෙලා භාවනා කරනවද කියන කාරණයක් එක්කයි සම්බන්ධ. භාවනාවත් එක්ක නෙමෙයි. සීමිත කාලයක් තියෙන්නේ. ඉතින් ඒ ඒ සීමිත කාලයකට භාවනාව හදාගන්න. හැබැයි කිසියම් දවසක නිමාඩු දවසක හරි කාලේ ප්‍රශ්නයක් නැත්නම් ඔය වාඩි වෙන්න. දිග්නේ කියලා මේ කුස්සිය කියලා හරි ස්ටුටින් යන්නේ මොකද මේ ඔක්කොම නැගිටින්න ඉස්සෙල්ලා මල්ලේ මොහොතේ කිසිපිට මම විතර. ඒක මට ලොකු භාවනාවක් කියන්නේ. කවුරුත් නැගිටලා නැහැ විතර. මොකෝ නිශ්චිතයි. සිහියෙන් හොඳට සිහියෙන් නැගිටින උදේස්වල සානුකීහත් වෙනවා. නැගිටින්න ඉස්සෙල්ලා එදින් නැගිටින්න ඉස්සෙල්ලා සිහිය සෙට් කරගෙන සිහියම නැගිටින්නේ. ඒ අනුව ගිහිල්ලා මුස්තිය කටකෝනවා. දුරු සෑහලුවක්. මම හිතන්නේ කනකට කියලා තුනයි නේද? මොනව දෙම්මත් රසයි කියන මේ විචාරයෙන් එකින් ඉස්සලා වුණා ඔක්කොම සම්පූර්ණ භාවනාවෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් මගේ එකම භාවනාව දැක්කන්නේ අපිට වැඩිපුර කුස්තිකව. මම මේක කියන්නේ මම සංස්කෘතෙන් කියන්නේ මේ ගමනට ඉතිපින්න එක උදව්වක් වෙයි කියලා. ඒක මා සතුටක් වෙන්නේ නැහැ. ඒක මේ අමුත්‍යක් ආව මේ පිරිසක් වැඩ කරන තැනකට ඒ අය තුන්දෙනෙක් හිටියා. ඉතින් මේ මේ අමුත් පැහුව පළවෙනි කෙනාගෙන් ඔබ මොකද කරන්නේ? ඔබ මේ මොකද කරන්නේ? එයා කිව්වා මම මේ කළුගල් කඩනවා. දෙවෙනි කෙනාගෙන් ඔබ මොකද කරන්නේ? මම මගේ රස්සාව කරනවා. මට කන්න පොඩ්ඩ හම්බෙන්නේ මේ රස්සාවෙන් මගේ දරු පවුල බලාගන්න වෙන්නේ මේ රස්සාවෙන් මම මේ රස්සාව කරනවා. තුන්වෙනි කෙනාගෙන් ඇහුවා ඔබ මොකද කරන්නේ? ඒක මම මේ පන්සලක් හදනවා. පන්සලක් හදනවා. තුන් දෙනාම එකම දේ කරන් තුන් දෙනාම මේ කලුගල් කරකඩ හිටියේ කුළු ගෙඩියේ. දැන් ඒ ඒ ඒ කරන දේ මොකද්ද කරන්නේ කියන එක තුන් දෙනා තේරුම් අරන් හිටියේ විදිහ හිතාගෙන හිටියේ විදිහ සහ වැඩ කරපු විදිහ වෙනස්. එක්කෙනෙක් කළුගල් කඩලා. ඉතින් ඒක මහා මහා මේ වෙහෙස කර වැඩන්නේ පා වෙන වැඩක් කළුගල් කඩනවා කියන එක. එයා හිතුවේ මම මේ කළුගල් කඩන්නේ. ඉතින් එහාට නෑ කිසි හැඟීමක්, දැනීමක්, දර්ශනයක් නෑ. දැන් බීලා එක්කන කුළු ගෙඩියෙන් ඒ කළුගල් වලට තමයි ගගා හිටියේ. හැබැයි එයා ඒ ඊට වැඩි අහිතිය මේක මට මේකෙන් මේකෙන් ජීවත් වෙන්නේ මේකෙන් මම. මං ජීවත් වෙන්නේ කන්නේ බොන්නේ මේ තේ කියන්නේ මගේ දරුපවුල් නඩත්තු කරන්නේ මේකේ නිසා ඒ වැඩේම තමයි පළවෙනි එක නෑ හැබැයි ඊට වැඩිය එයා ඒකට දුන්නා මේ ටිකක් ඉහළ වටිනාකමක් තුන්වෙනි එක්කෙනා ඒ කලුගල් කඩන්නේ මොකටද ඔක්කොම මේ පන්සලක් හදන්න ඒකට තමයි කලුගල් කඩන්නේ එයා එයා අර පළවෙනි තැනත් නෙමෙයි දෙවෙනි තැනත් නෙමෙයි එයා හිටියේ ඉන්නේ තුන්වෙනි තැන වෙනම තැනක එයාගේ අදහස තියෙන්නේ මහා පූජනීය දෙයක් මේ කරන්නේ. එයාටත් එකම පඩිය ලැබෙන්නේ. එකම මාංශය හැබැයි එයාගේ හිතේ තියෙන වෙනම ආගමික හැඟීමක්. එයා හරි සතුටින් කරන්නේ. එයාට ඒක ලොකු සතුටක්, ලොකු පිනක්, එහෙම අවස්ථාවක් ලැබුණු එක. හැබැයි එයාගෙන් ඇහුවත් තව එහාට විස්තර හෙව්වොත් දැනගන්න ලැබෙයි මේකෙන් තමයි ජීවත් වෙන්නේ, දරුවෝ නඩත්තු කරන්නේ ඔක්කොම මේ මේ තමයි මේක තමයි රස්සාව. ඉතින් බැලුවොත් ඕක කොළු ගෙඩි උස්සලා ගහනවා. හැබැයි මේ තුන් දෙනාගේ සතුට අසතුට වෙනස්. පළවෙනි එක්කෙනා හරි අසතුටෙන් ඉන්න කෙනෙක්. එයාට කොයි වෙලේ ඉවර වෙනවද පහ වෙන්නේ කීයටද? ඒ එහෙම බලාගෙන ඉන්න කෙනෙක්. හැබැයි අනිත් කෙනාට ඊට වැඩිය තියෙනවා ටිකක් ඒ කෙනෙහි කෘතවේදීත්වයක් මේ කරන දේ ගැන මේකෙන් තමයි මම යැපෙන්නේ ජීවත් වෙන්නේ කියන. තුන්වෙනි කෙනාට ඊටත් එහාගේ ආධ්‍යාත්මික හැඟීමක් තියෙනවා ඒ කරන දේ ගැන මේ පන්සලක් හදන්න. එතකොට අපි කරන දේෙන් අපි වෙහෙසටපත් වෙනවා නම් ඒක එපා වෙනවා නම් කරදරයක් නම් ඒකේ බර ඒ කරන දේට නෙමෙයි දාන්න ඕනේ අපි ඒක ගැන හිතන විදිහට. ඉතින් බොහෝ දෙනෙකුට කුස්සිය කියන්නේ වදකාගාරයක් වගේ. ඒක නිකන් දඩුවන් බරපතල වැඩ ඇතුව හිලේට දැම්මහම වගේ තැනක් තමයි හිතෙන්නේ අයියෝ. ඒතකොට ඒ දුකක්ම තමයි. එහෙම අපි හිතුවොත් ඒක දුකක් තමයි. කුස්සිය විතර නෙවෙයි කාර්යාලය වුණත් රෝහල වුණත් ඕනෑම තැනක් එහෙම රස්සාව කියන එක ඒ විදිහට බැලුවොත් මේකේ තියෙන වැඩ වැඩ වැඩ වැඩමයි. ඒක මහා දුකක්. ඒතර කොයි කීයටද කොයි වෙලේද ඉවර වෙන්නේ කවද්ද නිමාඩු හම්බෙන්නේ කියන තැන ඉන්නේ. හැබැයි මේක මගේ රස්සාව කියලා හිතුවොත් ඊට වැඩි ටිකක් වෙනස්. ඒතර ඒකෙන් තියෙන මේකෙන් මට ලැබෙන දේවල් තියෙනවා. මේ වෙන මහන්සියට වැඩිය මට ලැබෙනවා දේවල්. ඊටත් එහා ගිහිල්ලා මේක මගේ භාවනාව කියලා හිතන්න පුළුවන් නම් එතකොට මේ අර දුක කියන එක කොහෙත්ම නැහැ. මහන්සියක් නැහැ. අකමැත්තක් නැහැ. ඒකෙන් මහා ආස්වාදයක් ආනන්දයක් ලැබෙන්නේ මේ අන්තිකේ වැටතික් කරලා ඉවර වෙනකොට අපේ හිතත් හරියට තැම්පත් වෙලා එතකොට අපි උයනවා නම් ඒ උයන ඒවට අපි දාන්නේ තුන පහ මිරිස්සේ ඒ ටික විතරක් නෙමෙයි අපි ඒකට ආදරේ දානවා එකතු කරනවා කරුණාව එකතු කරනවා දයාව එකතු කරනවා මේවත් එකතු කරන ඉතින් ඒ නිසා වෙන්නට ඕනේ ඒ කණාය කියන්නේ ඒවා මේ රහයි කියලා කරදරයක් විදියට කළොත් එහෙම රහක් නැහැ මගේ මිත්‍රෙක් මේ එතුමා ජර්මනියේ ඉන්නේ මේ සිංහල කෙනෙක්. මේ ජර්මනියේ බර්ලින් වල මේ බර්ලින් පන්සල බාර ඉන්නේ එතුමා තමයි මේ ගිහි කෙනෙක්. එතුමාගේ ඥාතීන් තමයි මේ පන්සල ඇති වෙන්නේ. මේ මෙලේට අරගෙන ඉතින් බර්ලින්. ඉතින් මේ බැලුවාම එතුමා නොකරන දෙයක් නෑ වෙනවා ඒ කාලේ තරන් ගිල්ලා ඒ පන්සලේ ඕනේ අඩු පැටි අඩු වැඩි ගේනවා මිලේට අරගෙන ගේනවා ඒක නඩත්තු වැඩ කරනවා එතකොට කණ්ඩායමක් ආවොත් ඒ ධර්මයේ ගැන කතා කරනවා ප්‍රශ්න වලට උත්තර දෙනවා එහෙම එකක්ම කරනවා ඉතින් දවසක් මේ මේ කතා කර කර ඉන්නකොට එතනදී තව යාළුවෙක් මෙතුමගෙන් ඇහුවා මේ දැන් විශ්‍රාම ගන්න වයස නේද ඉන්නේ කියලා. එතුමාගෙන් ඇහුවා ඉතින් වයසත් එක්ක එහෙම හරි ඇති. එතකොට එතුමා කිව්වා මේ විශ්‍රාම විශ්‍රාම ගන්න වැඩ කරන අයනේ මම වැඩ කරන්නේ නැහැ කිව්වා. මම වැඩක් කරන්නේ නැහැ, රස්සාවක් කරන්නේ නැහැ, නොකරන කෙනෙකුට විශ්‍රාමයක් ගැන කතා කරන්න බෑනේ කියලා. එතුමා හිතන්නේ එතුමා මේ වැඩක් කරනවා රස්සාවක් කරනවා. දැන් උයන එක ගන්න උයන එක මේ රැකියාවක් කියලා හිතුවොත් රැකියාවක් කියලා හිතන එකයි මේ තව කෙනෙකුට ආදරයෙන් තමන්ගේ කෙනෙකුට දයාවෙන් උයනවා කන්න දෙනවා කියන එකයි දෙක සම්පූර්ණ දෙකක්. දැන් ඉතින් හැබැයි එතුමා දිහා බැලුවාමත් ඒ ගති පේනවා. බොහොම සැහැල්ලුවෙන් ඒ මොනවා කරත් හරි සැහැල්ලුවෙන් ඉන්නේ. මේ එතුමාට ලොකු ගයක් එහෙ හදලා තිබ්බයි එතනම පල්ලෑ ලොකු මේක ඒ රටේ ඇටියට මහා මහා ධනයක් වටිනාකමක් තියෙන කෙනෙක් තත්තු තුනක් විතරයි. මොකක් හරි හේතුවට මේක පන්සල හදන්න හරි මොනවට හරි මේකට උගස් කරලා ඒක උගසට සින්න වුණා. දැන් මේ ඒක අයිති අයිති වෙච්ච කෙනා දැන් ආවිල්ලා මේ එයාට ඒගේ පවර්ලා බාර දෙන දවස. එතන මේ බඩු ටික අයිති නෑ එයාට බඩු ටික අයිති මේ මහත්තයාට දැන් ගේ විතරයි අරයට ඊටමයි ගේ. ඉතින් මෙයා කරේ මේ එයා දන්න දන්න අයට ටෙලිෆෝන් කරලා කිව්වා මේක කැමති දෙයක් ගෙනියන්න ගෙදරින් කියලා. දැන් මෙයාට ගේත් නැහැ. ඉතින් මෙයාට වෙන තැනකුත් නැහැ. ගේව ගෙනියන්නේ අප කැමතියට ගෙනියන්න. ගෙනියන්න කියලා මෙයා පන්සලේ ඉන්න දැන් කට්ටියත් එක්ක ධර්ම සාකච්ඡාවක්. හරි සෑහලුවේ මෙයා ධර්ම සාකච්ඡා කර කර ඉන්නවා. දැන් ගේත් නැති වෙනවා. මුළු ගෙදර හතිවිච්ච ඔක්කොම වටිනා බඩ ටිකක් මෙයා දන් දීලා. දැන් අර ගේ අයිති වෙච්ච කෙනා දැන් යාට අයිති උනේත් භාගයකට වගේ ගානකට මේක උපසට දෙන්න වෙච්ච ගන්න. දැන් යා හරි තරහින් ඉන්නවා. මොකද අර බඩු ටික නැති වෙච්ච ඉඳගෙට. ගේ හම්බෙච්ච සතුටත් එයාට නෑ. එයාට අයිති නොවෙන්න තිබිච්ච දෙයක් කොහොමත් ඒක මෙයා වෙන අයට ගන්නහම කිව්වා කියලා. එයා හරි තරහින්. හැබැයි මේ ඔක්කොම නැති වෙච්ච මෙයා හරි සන්තෝෂයෙන් පැහැල්ලුවෙන් ධර්ම සාකච්ඡා කර කර ඉන්නවා. ඒක නැති කරන්නත් බෑ දෙන්නත් බෑ. අපි හදාගත්ත හදාගත්ත මේ රාමුවක් ඇතුලේ තමයි සැප සතුට රස ඔක්කොම හොයන්නේ. දැන් තේ එකක් කිව්වම මෙන්න ඒකේ රාමුවක් තියෙනවා. තේ එක මෙච්චර රසෙට තියෙන්න ඕනේ. මේ පාටට තියෙන්න ඕන. දැන් බැලුවාම ওই ටිකනේ ඉස්සලම් පේන්නේ අපිට පාට පේනවා ප්‍රශ්නේ තේරෙනවා. ඊළඟට මේ සුවඳ තියෙන්න ඕනේ තේ එක. දැන් පාට අපි අර අපිට ඕනේ මේ කලර් කෝඩ් එක තේ කිය නැත්තම් එතනින්ම ඒක දුකක් හදාගෙන ඉවරයි. දැන් ඒකට අත තිබ්බේවත් නැහැ. දුක එතනින්ම පටන් ගන්නවා. ඊළඟට දැන් ඒ රස්නේ දැනෙන්නේ නැත්තම් බොන්න කලින් එතකොටත් ඔන්න අපිට ඕනේ රස්නේ නැත්තම් ඒ දැන් ඔන්න තව දුකක් හදාගන්න. ඊළඟට සුවඳ ඒ ඕනේ සුවඳ නෙමේ වෙන සුවඳක් නම් එතනත් දුකක්. තාම තේක බීලවත් නෑ දැන් දුක් තුනක් අඩුම ගානේ විඳලා. ඊළඟට බොනකොටත් ඔන්න ඒ අපේ ප්‍රමිතියට අනුව සීනි තියෙනවද කහට තියෙනවද කිරි රහ තියෙනවද දැන් ওই ටික ඔක්කොම බලන්න. ඒතර ඒවත් ඒ ප්‍රමිතියට නැත්තම් එතනත් දුකක්. ඒතර මේ මුළු ක්‍රියාවලිය තුළම අප කොපමණ දුක් විඳ මේකට තමයි දුක කියලා ධර්මයේ කියන්නේ. දුක කියලා කියන්නේ මේ මේ කාරණේට එහෙම නැතුව මధుරයක් කන එකවත් කටුවක් ඇහෙන එකවත් දතක් පණුව කන එකටවත් නෙමෙයි දුක්ඛ කියන්නේ. මෙන්න මේ කාරණේට. එතකොට කෙනෙකුට සිහි කල්පනාව දිනු වෙනකොට පේනවා අපි කොහොමද මේ දුක හදාගන්නේ. ඒ අපි කියනවා මේක හරියට තේක නැති නිසායි මේ රහ නැත්තේ නෑ ඒක නෙමෙයි. ඒ අපේ අර ප්‍රමිතීන් අපි අල්ලගෙන ඉන්නවා. ඒ මිනුම් අපි අල්ලන් ඉන්නවා. මිදුම් ටිකක් අපිම හදාගෙන අපි අල්ලන් ඉන්නවා. එතනයි දුක තියෙන්නේ. බොහෝ ඉස්සර කාලෙක ඉස්සර කියන්නේ අවුරුදු 30කට විතර කලින් අපේ මිත්‍රයන් කීප දෙනෙක් අපි ගියා අනුරාධපුරේ වන්දනාවකටම නෙමෙයි ටිකක් ඒ පැත්තේ විවේකයෙන් ඉන්න. ඉන් ගිහිල්ලා මේ ඔය අභිගිරිය හරිය අපි ඒ රාත්‍රී වෙනකල් එහෙ විවේකයෙන් ඉඳලා දැන් ඔන්න ඒට උදේ පහෝදව්දේ කෑම ගැන මතක් වුණා මේ ළඟ තිබුණ පොඩි පෙට්ටි කඩයක්. ඉතින් එතන ඉන්න කෙනාට කියලා කිව්වා අපිට ඒට උදේට මොනවාරි කන්න අපිට දෙන්න පුළුවන් ආ පුළුවන් මොනවද ආප්ප තියනවා කියලා කිව්වා. ආප්පහා හොඳයි. ඉතින් එතකොට ඒකේ අපේ හිතේ ප්‍රධානිය අපෙන් ඇහුවා කීයක් කනවද? ඒක එක්කෙනෙක් ආප්ප දෙකක් තුනක් කියලා වෙලා ගණන් හදලා කිව්වා මෙච්චර ආප්ප. උදේට දෙන්න පුළුවන් දහයකට ආ පුළුවන් කිව්වා. ඉතින් ඊට පස්සේ උදේ පාන්දරත් ඉතින් ඒ ඒ කටයුතු එහෙම කරලා ඊට පස්සේ දෙන්න ගියාම ඒ කියපුවා ප්‍රමාණයට දුන්නා. දැන් ඊට පස්සේ ඒකෙම සම්බල් නැහැ දැන්. සම්බල් ඇයි සම්බල් ගැන ඊයේ කිව්වේ නැහැ නේ ආප්ප ගන්න එතන කිව්වේ. දැන් කිසි යන්නේ අර. දැන් එතකොට මේ එතකොට අපේ එතන හිටිය ප්‍රධානියා කිව්වනේ. එතන දැන් ප්‍රශ්නයක් ආවා අත්තු මොනවත් එකද ගන්නෙ සම්බලුත් නැහැ, ගේල් ගෙඩිත් නැහැ, රීන් සම්බලුත් නැහැ, කට සම්බලුත් නැහැ, පොල් සම්බෝලත් අකුරුත් නැහැ. එතන ගක්කෝ මේ ආප්පයි ආප්පයි හරි රහයි කියලා. <laughs> ඔව්. කාලේ නැද්ද කාලා බලමු කියලා. <laughs> ඒක හරි රහයි. <laughs> එහෙම දෙයම හිතුවත් රහයි. ඔව් දැන් අර එහෙම හිතුවත් රහ නැහැ. කිසි රහ නැහැ. කන්ද බෑ හිර වෙනවා එහෙම හිතුවොත්. දැන් මෙහෙම හිතුවාම ඒක හරි රහයි. ඉහේ දැන් අවධිගානක් කරනවා නේද? ඒවා වැඩසටහන අවසානයේදී එන ධර්මායතන වලින් දිව්‍යන්තෝනේ තියෙන ස්වභාවයක් කියලා මේ මේදී ඒක අත්දැකීම නේද? එහෙම කළොත් හොඳයි වගේ හිතෙන්නේ. ඈ? එහෙම කළොත් හොඳයි වගේ හිතෙනවද? මේ මම නිකන් හොඳයි කියලා හිතනවා. විශේෂ තේරෙන මොකක්ද කියන්නේ දැනගන්න කැමතියි. අනිත් කවුරු හරි එක්ක මේ බෙදා ගැනීම නේ අනුමෝදනයක් කියන්නේ. නේද? අපි අපි මේ සතුට බෙදා ගමු කියන්නේ. ඉතින් බෙදා ගන්න එක හොඳයි. පේන අයත් එක්ක, නොපෙනෙන අයත් එක්ක, එතන ඉන්න අයත් එක්ක, එතන නොසිටින අයත් එක්ක, ළඟින් ඉන්න අයත් එක්ක, ඈතින් ඉන්න අයත් එක්ක උදව් කරපුවාත් එක්ක වචනෙන් හරි හොඳයි කියපුවා. ඒ හැමදෙනා එක්කම බෙදා ගන්නවා. පුණ්‍යානුමෝදනාව කියන්නේ ඒයි. ඉතින් ඒක හොඳයි. ඒක කිසි වරදක්වත් ඒ මිත්‍යා දෘෂ්ටියක්වත් නෙමෙයි. විශේෂයෙන් ওই දෙවියන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම ම්ම් අනිවාර්යෙන් කරන්න ඕනේ මේ අපි දෙවියන්ට ආරාධනා කළොත් යම් පින්කමකට දේවතා ආරාධනාව කළාම දැන් අපි දෙවියන්ට එන්න කියනෝනේ ඒක මොනවා හරි මේ බණ අහන්න ඉන්න ධම්මස්සවන ඊගාත ওই ටික කියනවන්නේ දෙවියන්ට එන්න පිරිතක් කියනකොට කියනවා දෙවියන්ට එන්න කියලා මේ හැමතැනම ඉන්න සමන්තා චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා මේ අනන්ත වූ චක්‍රාවාට යන්නේ සංතාන්තේ විරුසිටනවද මේ සද්ධර්මය ආන්න මේ මේ පිළිතහඳ මේ මෙතෙන්ට එකතු වෙන්න කියලා. එතකොට එහෙම ආරාධනා කරාට පස්සේ ඒ පින්කමෙන් පස්සේ අනිවාර්යයෙන්ම පුණ්‍යානුමෝදනා කරන එක හොඳයි. එන්න කියලා ඊට පස්සේ අමතක කළා දානවට වැඩියි. හැබැයි අපි පුණ්‍යානුමෝදනා කරත් නැතත් ඒකට කවුරු හරි සහභාගී වුණා නම් මිනිස්සේ කරේ දෙවි කෙනෙක් හරි ඒ අය පින් කරගන්නවනේ සහභාගී වීමම පිනක්නේ. හැබැයි අපේ තියෙන මනුස්සකමටයි වෘතවේදීත්වයට තමයි අපි පින් පුණ්‍යානුමෝදනා වෙනම දෙයක් කරන්නේ ඒක මේ. මේක මේ මට පින් කරගන්න කරපු දෙකම නෙමෙයි අපි හැමෝම එකතු වෙලා තව පින් කරගමු කියලා. අපිත් එක්ක දෙවියෝ තරහ වෙලා නැන්නේ ඈ දැන් අපි හන්දෑවට මේ වන්දනා කරනකොට දෙවියන්ට කින් දෙනවා. හන්දෑ වන්දනාවක් තියෙනවනේ වහවස වන්දනාව. එතින්දී මේ ඥාන මොදනාව කරනවා. හැමදේම දෙකක් නේ. දැන් ඒ එකක් ඉංග්‍රීසි අනිත් එක පාලි. බෞද්ධ බෞද්ධ ක්‍රමවේදය යන්නේ පාලි තේරවාද බෞද්ධ මාර්ගයේ යන්නේ පාලි භාෂාවත් එක්ක. ඒතර පාලි භාෂාවේ දේවල් අර්ථකථනය කරලා තියෙන ආකාරය විග්‍රහ කරලා තියෙන ආකාරය එක විදියක්. දැන් බටහිර විශේෂයෙන් යුරෝපයේ යන්නේ බටහිර මනෝවිද්‍යාවත් එක්ක. බටහිර මනෝවිද්‍යාවේ ඒ ඉංග්‍රීසියෙන් වචන දීලා තියෙනවා එක එක අවස්ථාවලට. අ විඥානය කියන වචනේ pāli වචනයක් විඥාන. ඒක සංස්කෘතයට එනකොට විඥාන කියනවා විඥාන පාලියෙන් විඥාන සිංහලට විඥාන තමයි තියෙන්නේ. සිංහලෙන් විඥාන කියන කාරි විඥාන හරි සංස්කෘත වචනේ හරි පාලි වචනේ හරි ඇර අපිට සිංහල වචනයක් නෑ මේකට. විඥාන කියන්නේ. තියෙනවද මොකක් හරි විඥාන කියන එකට? සිංහල වචනයක්. මොකද්ද? නුවණ කියන එක ඥාන කියන එකත් එක්ක නෙන්නේ පාලියේ ඥාන කියලා වෙනම වචනයක් තියෙනවා. ඥාන ඥාන කියන පාලි වචනේ ඥාන ඊළඟට සංස්කෘතයේට ඥාන ගායනත් එක්කෙන ඥාන සිංහලට නැන නුවණ කියන දෙකම ගන්න පුළුවන්. ඒ සිංහල වචනයක් ඒකට තියෙනවා. මොකක්ද? ඈ? ප්‍රඥා පාලි කියනවනේ පඤ්ඤා කියන වචනේ ඉතින් අපි සිංහලෙන් පැන කියන දානවා සංස්කෘතෙන් ප්‍රඥා කියනවා. පාලියෙන් පඤ්ඤා සිංහලට අපි පැන පැන කියන එක පැන කියන්නේ ප්‍රශ්නයක් කියන එක නෙමෙයි දැන්. පෑන් නැයි මෘත ජනයන් නැයි දාලා පැන කිව්වහම ඒක තමයි සිංහලට කියන්න තියෙන්නේ මේ විඥාන කියන එකට සිංහල වචනයක් මන් දන්න විදියට නම් නැහැ ඒක මොකක් කරේ හැදුවොත් නිසා භාවිතේ නැහැ වචනයක් මොකද ඔව් ඒකම තමයි තියෙන්නේ හරියට සමාධිය වගේ දැන් සමාධිය කිව්වහම සිංහලයට නැහැ සමාධිම තමයි ඒ වගේ දැන් විඥාන ওই විඥාන කියන කාරණේට තමයි මේ ඉංග්‍රීසියෙන් conscious conscious කියලා කියන්නේ consciousness කියන්නේ විඥාන කියන එකට. එතකොට දැන් මේ මේ බටහිර මනෝවිද්‍යාවේ මුලින්ම මේ බටහිර මනෝවිද්‍යාවේ පියා විදියට ගන්න ප්‍රොයිඩ්ගේ ප්‍රොයිඩ් එතුමා මේක විග්‍රහ කරා මේ ඒ විඥානය conscious consciousness ඊළඟට මේ subconscious කියලා කිව්වා මේ උපවිඥාන කියන එක. ඊළඟට unconscious කිව්වා. සහ superconscious කියලා එකක් කිව්වා. එතරේ විඥානේ එයා හතරකට විතර බෙදුවා. විග්‍රහ කරා මේකේ තට්ටු තට්ටු තට්ටු වගේ විඥාන කියන්නේ මතු පිට තියෙන එක conscious එක. මේ සාමාන්‍ය වෙලාවට වැඩ කරන එකට තමයි conscious කිව්වේ. විඥාන. ඊළඟට මේ සබ්කොන්ෂස් නැත්නම් අන්කොන්ෂස් කියවා ඊට යටින් තියෙන එක. යටි හිත කියන එක. දැන් ඒක අපි සිංහලට ওই ටික ආපහු පරිවර්තනය කරනවා උඩු හිත යටි හිත කොන්ෂස් අන්කොන්ෂස් කියන එක පරිවර්තනය කරනවා උඩු හිත යටි හිත කියලා. ඉතින් එතුමා ගත්ත අර මේ ප්‍රබල මේ උපමාව ඒක නම් අපි අහලා තියෙන කන්නේ අර මේ දෙක විස්තර කරන්න එතුමා මේ උපමාවක් ගෙනාවා මේ අයිස් කන්දක් මූදේ පාවෙන අයිස් කන්දක් ලොකු මේ අයිස්බර්ග් එකක් අයිස් කන්දක් කියන්නේ එතකොට ඒකේ පේන්න තියෙන්නේ ටිකයි මූදෙන් උඩට තියෙන්නේ ටිකයි හතෙන් එකක් වගේ ඉතින් හතෙන් හයක් විතර ඒකේ යට මූදේ යට පේන්නේ ඉතින් එතුමා කිව්වා මේ විඥානේ පේන්න තියෙන්නේ පොඩි ටිකක් හරි යටි හිත නැත්තම් අවිඥානික මනස කියන එක ඒක ගැඹුරුයි. ඒක පේන්නේ නැහැ. ඒක යට තියෙන්නේ. හැබැයි හරි ප්‍රබලයි කියලා. දැන් එතුමා එනකල් මනෝවිද්‍යාව කියලා වෙනම විෂයක් තිබුණේ නැහැ. තිබ්බේ භෞතික මේ කාය විද්‍යාව. කාය විද්‍යාව කියන එක තමයි තිබුණේ. එතුමා වෛද්‍යවරයෙක්නේ. හැබැයි සමහර රෝගත් එක්ක මේ ඒ රෝගවලට කායික හේතු එතුමාට හොයාගන්න බැරි වුණා. ඇඟේ හේතුවක් නිසා ඇඟලෙඩ වෙනවා කියන එක නේ සාමාන්‍ය. හැබැයි සමහර ඒවාට ඇඟේ හේතු තිබුණේ නැහැ. නමුත් ඇඟ ලෙඩයි. ඉතින් එතකොට මේ වෙන්නේ කොහොමද කියලා හොයන් යනකොට තමයි එතුමාට ඒ හොයාගන්න ලැබුණේ මේ පරණ දේවල් වල බලපෑම නිසා. මේ අතීතයේ බලපෑම නිසා වර්තමානයේ ඇඟ ලෙඩ වෙනවා. වර්තමාන ප්‍රශ්නේ එනවා. ඒ මෝහනේ එතුමා පාවිච්චි කරා මෝහනේ. මෝහනේ කරලා ඒ ලෙඩේ අතීතයට යනවා කොහොමද හැදුනේ කොහොමද හැදුනේ කියලා ගියාම ඔන්න දවසක මේ මේ ජීවිතයේ දවසක මේ වෙච්ච සිද්ධියක් මොකක් හරි වෙච්ච ප්‍රශ්නයක් ඒක තියෙනවා හැබැයි පන්තක නෑ පස්සේ ඒක මතක නෑ ඒ බලපෑම නිසා මේ ඔන්න දවසක ලැබෙනවා එතකොට මේවා එතුමා කිව්වා මේවා තියෙන්නේ මේ unconscious mind එකේ අවිඥානික හිතේ නැත්තම් යටි හිතේ තමයි මේවා තියෙන්නේ. කියලා මොහණයෙන් එතුමා කෙනෙක්ව මොහණය කළා යටි හිත අවිඥානික මනස අවදි කරලා ගත්තාන උඩු හිත කියන එක නිදි කරවන්න ඕනේ අවිඥානික මනස හැරවන්න නම් දෙන්නටම එකපාර නැගිටින්න බෑ එක්කෙනෙක් නිදි වෙලාවට තමයි අනිත් එක්කෙනා හැරෙන්නේ ඒ නිසා හීන එහෙම පේන්නේ උඩු හිත නිදාගත්තාම යටිහිත අවදි වෙනවා. ද ඒ න්‍යාය තමයි එතුමා පාවිච්චි කරේ කෙනෙක් අවදිින් ඉන්නකොට මෝහන නිද්‍රාවටපත් කරලා අන්න මේ යටිහිත අවදි කරලා ගත්තා. ඉතින් ඒකල මේ ප්‍රශ්නේත් එතුමා මෝහණයෙන් විසඳුවා. විසඳුවා මර ලෙඩේ සනීප වෙනවා. ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. ඉතින් එතුමා ඒ උඩ න්‍යායක් ගෙනාව මේවා හැම එකකටම වගේ අතීතයේ තමයි හේතු වෙන්නේ කියලා වර්තමාන හැම ප්‍රශ්නයකටම වගේ. ඒක එක්තරා විදිහක අන්තවාදී වෙන්න පුළුවන්. එහෙම හැම ප්‍රශ්නයකටම අතීතයේ හේතු වෙන්නේ නැහැ. හේතු වුණත් හැම ප්‍රශ්නයක්ම විසඳන්න අතීතයට යන්න ඕනෙත් නැහැ. මොකද හි ඉවරයක් නෑ. දැන් අතීතයට ඊට පස්සේ ඒ ක්‍රමවේදය ගිය ආත්ම වලට ගෙනියන්න පටන් ගත්තා. සමහර ප්‍රශ්න වලට හේතුව මේ ආත්මේ වාගන්න බැරි නිසා එතුමාගේ තව ඊට එතුමාගේ සමකාලීන වගේ හිටිය ඊළඟට මනෝවිද්‍යාවේදී විද්‍යාඥයෙකුට කාලියුම් ඉතින් එතුමා තවත් මේ ක්‍රමයේ දියුණු කරා. එහෙම එන්න ගියාම මේක ඉවරයක් නෑ. දැන් අතීතයට යන්නේ ඉතින් පස්සේ එතුමාම අවසාන කාලේ වගේ අලුත් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න හැදුවා මේ අතීතයට යාම විටුවට අතීතය වර්තමානයට ගේන්න කියන එක. ඒක එච්චර ජනප්‍රිය වුණේ නැහැ. ඒ කියන්නේ අපි මේ යටිහිතට යන්න ඕනේ යටිහිත උඩුහිතට ගේන්න කියන ක්‍රමය. ඉතින් ඔය ඔය මනෝවිද්‍යාවත් එක්ක තමයි මේ බටහිර දේවල් කතා කරන්න වෙන්නේ. ඒ නිසා මොන දේ વિશે කතා කරත් ওই වචන පාවිච්චි කරන්න වෙනවා. එතකොට දැන් සුපර් කොන්ෂස් කියන එක ඇවිල්ලා තියෙන්නේ මේ විඥානයේ දියුණු කරාම දියුණු කරාම දියුණු කරාම ඒ විඥානය ඇතුලේ තියෙන ඒ අපරිමිත බලයේ ශක්තිය ප්‍රඥාව කියන එක ඒ හැකියාව ඒ ඒ මට්ටමට එන්න පුළුවන්. ඒක තමයි සුපර් කොන්ෂස් කියලා ඒගොල්ලෝ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ ඒ අර්ථයෙන් ඒ සුපිරි විඥානය කියන එක. ඉතින් මේවා මේ හරියට මේවට ගැළපෙන සිංහල වචන මොනවද, pāli වචන මොනවද, මේ pāli වලට ගැළපෙන ඉංග්‍රීසි වචන මොනවද කියලා නම් හොයන්න බෑ. මොකද සමහර විට මේ භාෂා ප්‍රශ්නෙත් තියෙනවා. ඒකම මේ දෙගොල්ලම එකම දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. එකම දෙයක් නොවෙන්න හේතුව මේ දැන් බුදුරජාණන් වහන්සේ කතා කළේ වෙනම විෂයක් ගැන. එතකොට මනෝ විද්‍යාව එදා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්මයා හරි කවුරු හරි ඒ කතා කළේ වෙනම දෙයක් ගැන. එතුමා කතා කළේ මොකක් ගැනද මේ ලෙඩ්ඩු ගැනනේ. එතකොට ලෙඩ්ඩු කියන්නේ සාමාන්‍ය මනසක් තියෙනවා ඒයි නිරෝගී. කියන්නේ සාමාන්‍ය මනසෙන් ඉන්න අය නිරෝගී. දැන් එතුමා ළඟට ආවේ ඒ අය නෙමෙයිනේ. මානසික වශයෙන් ප්‍රශ්න තියෙන අය, ගැටුණු අය, වැටුණු අය. එතකොට සාමාන්‍ය මනස මේ ඉන්න සාමාන්‍ය ලෝකේ මානසික මට්ටම මේක ඒක තමයි නිරෝගී මනස. මනෝවිද්‍යාවට අනුව. ඒතර මානසික වශයෙන් මොන හේතුවක් නිසා හරි වැටිච්ච අය ඉන්නවා. මේ අය තමයි මනෝවෛද්‍යවරු ළඟට යන්නේ. ගියාම මනෝවෛද්‍යරයයි කාර්යය මොකද්ද මෙතෙන්ට ගේන එක. මොනම ප්‍රතිකර්මකින් බෙහෙත් වලින් හරි උපදේශණයෙන් හරි ආපහු මෙතෙන්ට ගේන එක. ඒතර ඒ තමයි කාර්යය. දැන් බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ මෙතනින් මෙතනින් නෙමෙයි. බුදුරජාණන් මෙතන කියන්නේ මේ නිරෝගී මනසක් නෙමෙයි මේ මේතන. මේ අපි දැන් ඉන්න තැන නිරෝගී මනසක් නෙමෙයි මෙතනින් යන්න තියෙන උඩට ගමනක්. සාමාන්‍ය මනෝවිද්‍යාව නිරෝගී මනසක් කියන තැන බුදුරජාණන් වහන්සේ දැක්කා ඒකත් රෝගී මනසක්. සා එතනින් එතන ඉන්න අයට තියෙනව ගමනක්. ඒතර මේක දෙකක්. මනෝවිද්‍යාව ඉවර වෙන තැනින් තමයි ධර්ම මාර්ගේ පටන් ගන්න. ඒ නිසා මේවා හරියටම සංසන්දනය කරන්න බෑ. හැබැයි සමානකම් හොයාගන්න පුළුවන්. දහමේ දහමේ කියන්නේ මේ අභිධර්මයේ වචනයක් හම්බ වෙනවා අටුවාවලක් තියෙනවා මේ භවාංග හිත කියන වචනය. ඒක මේ ඒ ඔබතුමී කියවන රේරුකාණේ හඳුගේ පොත්වලත් ඇති. ඔය එක එක තියෙන්නේ මේ බෝධි පූජා පොත්වල නෙමෙයි තවයි හට යන්නේ. භවාංග හිත මේ භවාංග හිත කියන වචනේ එච්චර සූත්‍ර දේශනාවල කතා වෙන වචනයක් නෙමෙයි. මේක අභිධම්මවල තමයි කතා කරන්නේ. භවාංග හිත කියලා කියන එක සමහර බෞද්ධ දාර්ශනිකයන් කියන මේක මේ යටිහිත කියන එකට ගැලපෙන එක තමයි භවාංග හිත කියන්නේ කියන්නේ. යටිහිත කියන එක. අපි නිදාගත්තාම ක්‍රියාත්මක වෙන හිතට තමයි භවාංග හිත කියලා කියන්නේ නිදාගත්තා. දැන් එහෙම මේ හිත කියන වචනේ එකම හොයන්න ගියොත් හම්බ වෙන්නේ නැහැ. දව වගේ එහෙම මේ හේතු කරන්න පුළුවන් ගණන්ලා. හැබැයි ඊට වැඩිය මේ වෙනස් වචන ටිකක් තියෙන එකත් අනුසය කියලා වචනයක් තියෙනවා. අනුසය මේ අනුසය කියන වචනේ තේරුම දැන් සය සයනේ කියන්නේ ඇද කියන එකනේ. මෙතන සය කියලා කියන්නේ නිදාගෙන කියන එක. නිදාගෙන. සයනේ කරනවා කියන එක. නිදාගෙන. අනු කියන්නේ ඇතුලේ. ඇතුලේ නිදාගෙන. ඒතර පේන්නේ නැහැ. ඒක ඇතුලේ නිදාගෙන ඉන්නවනම් එයා ඇහැරලා ඉන්නවනම් කෑ ගහනවා මොනවා සින්දු කියනවා නටනවා ගහ ගන්නවා පේනවා දැන් නිදාගෙන ඉන්න කෙනෙක් අපි හිතමු කවුරු නිදාගෙන ඉන්නේ කියලා ඇඳ උඩ නිදාන් ඉන්නවා කියන්නේ. ඒතර පේනවනේ ඇඳ උඩ නිදාන් ඉන්නේ. හැබැයි එයා ගහ ගන්න කෙනෙක්ද, පැන ගන්න කෙනෙක්ද, මරා ගන්න කෙනෙක්ද, නටන කෙනෙක්ද, කෑදර කෙනෙක්ද, පෙරේත කෙනෙක්ද, භයානක කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. නිදාගත්තාම කවුරුත් එකයි. හ්ම් නිදාගෙන ඉන්නකොට නේද? අපිට බෑ චරිතයක් අඳුනගන්න. ඒ නිදාගෙන ඉන්නවා දැක්කා. දැන් මේ අනුසය කියන්නේ ඇඳ උඩ නෙමෙයි ඇඳ යට නිදාගෙන ඉන්න කෙනෙක්. ඒතර එයා පේන්නේ නැහැ. අපි දන්නේ නැහැ කෙනෙක් නිදාගෙන ඉන්නවා කියලා. ඇඳ යට නිදාගෙන. දැන් අන්න එහෙම ගති තියනවා කියලා ධර්මයේ කියනවා. ඉතින් එහෙම ඒවා කීපයක් නම් කරලම තියෙනවා රාගානුසය, දෝසානුසය, අවිජ්ජානුසය, මෝහානුසය කියලා. අනුසේ දේවල් ඇතුලේ නිදාගෙන තියෙන දේවල් ටික. රාගය ඇතුලේ නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන් ඇඳයට. පේන්නේ නැහැ. දෝෂය, ද්වේෂය ඇතුලේ නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අනවබෝධය ඇතුලේ නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. මුලා වීම ඇතුළේ නිදාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර මේගොල්ලෝ නිදාගෙන ඉන්නේ. මේ අය කොයි වෙලේ ඇහැරෙයිද? ඇහැරුණොත් මොනවා කරයිද කියලා කාටවත් කියන්න බෑ. ඒ ගැන ශාස්ත්‍ර කියන්න බෑ. ශාස්ත්‍ර කියන්න පුළුවන් මේ ඇහැරන් ඉන්න කෙනෙක් ගැන මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න පුළුවන්. දැන් නිදාගෙන ඉන්න කෙනෙක් ගැන මෙයා ඇහැරුණොත් මොනවා කරයිද කියලා කියන්න බෑ. ඒ ඒ යුරෝපයේ ඔය වචන ඔය මේ සබ්කොන්ෂස් කියන එක නැත්නම් අන්කොන්ෂස් කියන එක පාවිච්චි කරනකොට ඊට සමාන වචනයක් කිව්වොත් ඔන්න භවාංග හිත කියනවට වැඩිය අනුසය කියන එක ගන්න පුළුවන්. මේක ඇතුලේ නිදාගෙන ඉන්න දේවල් තියෙනවා. මේවා කොයි වෙලේ හැරෙයිද දන්නේ නැහැ. හැරුණොත් මොනවා කරයිද දන්නේ නැහැ. ආයේ වචනයක් දහමේ තියෙන ආසව කියලා ආසව. ඔව්. ආසව කියන වචනේ සාමාන්‍ය තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි මේ වෙතට ගලා එන කියන එක. ආ මේ සබ වෙතට ගලා එනවා මොකක් හරි අපි අත්දැකීමක් ලබනකොට වර්තමානයේ යමක් දිහා බලනකොට, පේනකොට, රස විඳිනකොට ඇහෙනකොට ඒ අත්දැකීම වෙතට ඇතුලෙන් යමක් ගලාගෙන එන්න පුළුවන්. නොඑන්නත් පුළුවන්, එන්නත් පුළුවන්. හැබැයි ගලාගෙන එනවා කියන එක නිකම් මොන හරි මතක් වීම නෙමෙයි. මහා වේගයක්, මහා ඡණ්ඩ මාරුතයක් වගේ එන්න පුළුවන් මොනවා හරි එක්ක ලොකු බයක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ලොකු කෑදරකමක් එන්න පුළුවන්. නැත්තම් මේ මහා පටලවිල්ලක් එන්න පුළුවන් එහෙම. ඒ එක තේරුම. ආසව. ඊළඟ අර්ථය තමයි ආසව කියලා කියන්නේ ඇතුලේ පැහෙන කියන අර්ථය. ඇතුලේ පැහෙන. ඔය අරිෂ්ඨ වගේ දේවල්, අරිෂ්ඨ වගේ දේවල්, ඔය ආශ්‍රව. ආසව අරිෂ්ඨ කියලා කියනවනේ. එතකොට මේවා හදන්නේ අර මේ පීප්පවල මේ ඔක්කොම දාලා ඒක සායුණු කළා දාලා ඒකට සීනිත් දාලා මේ පැණිත් දාලා මුද්‍රා පලනුත් දාලා මේ ඔක්කොම දාලා මේව වල්ලනවා ඒක සීල් කරලා වල්ලනවා වල්ලකේ නියමිත කාලයක් තියෙනවා දවස් 7ද දවස් 45ද එහෙම තියෙනවා තියෙන තියන්නේ මේක ඇතුලේ පැහැෙනවා පැහැෙනවා පැහැෙනවා පැහැෙනවා පැහැෙනවා අර අපි දානකොට ඒක කිසි බලයක් තිබිච්ච නැති එකක් ඔක්කොම ටික කරා හතර මේකට දැම්මහම හැබැයි මේක යට තියෙන්න තියෙන්න පැහැෙනවා අන්න එහෙම මේ අපි යටපත් කරන දේවල් තියෙන්න පුළුවන්. ඒ යට තියෙන්න තියෙන මේවා පැහි පැහි පැහි පැහි තියෙන්නේ. අන්න එහෙම යට පැහෙන දේවල් අපි ළඟ තියෙන ඒවට තමයි ආශ්‍රව කියලා දහමේ කියන්නේ ආශ්‍රව පාලියෙන් සංස්කෘතෙන් ආශ්‍රව කියනවා. ආයේ අපිට සිංහල වචනයක් නැහැ. ඉතින් ආශ්‍රව කියන වචනේ තමයි සිංහලට අරන් තියෙන්නේ සංස්කෘත වචනේ. ඒතර එහෙම තුනක් හතරක් ගැන කියනවා කාමාසව, භවආසව, අවිජ්ජාසව, දික්ඛාසව කියලා මේ හතරක් ගැන. නැවනේ අර බටහි යුරෝපයේ යටිහිත කියනකොට මේවත් ඒකට ගන්න පුළුවන්. හැබැයි එච්චර ගැඹුරු ඒවා නෙමෙයි යුරෝපයේ යටිහිත කියනකොට කියන්නේ බොහොම මේ යටපත් කරගත්ත දේවල් ටික. ඒවයි ඒ ප්‍රශ්නෙට අදාළ කාරණේ මතු කරලා ඒක විසඳුවා මේ ප්‍රශ්නේ ඉවරයි. ඔය ධර්මයේ මේ ආසව අනුසය කියන දෙක ගත්තාම ඊට වැඩිය ගැඹුරුයි. සියලු ප්‍රශ්න ඇති වෙන්නේ මෙතනින් කියලා කියන්නේ. මේ ඇතුලේ නිදාගෙන ඉන්න කෙනාගෙන මේ ඇතුලේ පැහෙන දේවල් වලින්. ඒ නිසා උඩින් සාන්ත දාන්තව හිටියට කෙනෙක් එය නිබ්බාන විදිහට ගන්නෙ නෑ ධර්ම. වචනයෙන් කෙනෙක් නිවිලා වගේ හිටියට ඇවිදින විදිහෙන් නිවිලා වගේ හිටියට ධහම කියන්නේ එයා නිවිච්ච කෙනෙක් කියලා මේ ඇතුලේ නිදාගෙන කවුරුවත් නැත්නම් කිසිම කෙනෙක් ඇතුලේ නිදාගෙන නැත්නම් ඇතුලේ කිසිම දෙයක් පැහෙන්නේ නැත්නම් පැහි පැහි තියෙන දේවලුත් ඇතුලේ නැත්නම් අන්න ඒ අවස්ථාවේ විතරයි ධම කියන්නේ මෙයා නිවිච්ච කෙනෙක්. බලාපොරොත්තු නොවන වෙලාවක එනවා. ඒකනේ අපිට ඒක සැලසුමක් හදන්න බෑ. ඒ වෙලාවට මොනවා වෙයිද දන්නේ නැහැ. ඒ වගේ කාටත් එනවා. අපි සම්පූර්ණයෙන් නිවිලා නැති නිසා එන්නම ඕනේ. ඉතින් එතකොට මේ එහෙම මතුවෙන එක හොඳයි. නේ? මතුවෙන එක හොඳයි. මතු වුණොත් විතරයි අපිට දැනගන්න පුළුවන්නේ කවුද නිදාගෙන හිටියේ කියලා. යටි යට තිබුණේ මොනවද කියන එක දැනගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ අය හැරගෙන කෑ ගහගෙන එනකොට. එහෙම නැත්නම් ඉතින් අපි අපි ගිහිල්ලා යටටට්ටුවට ගිහිල්ලා බලන්න ඕනේ. එතකොට එය මේ ලේසි නෑ. අපි යටටට්ටුවට යටිහිත කියන එකට ගිහිල්ලා ඒ ආසව අනුසේ තියෙන තැනට ගිහිල්ලා අපි බලන එක ලේසි නෑ. හැබැයි ඒක තමයි විපස්සනාවෙන් කියන්නේ ගිහිල්ලා බලන්න කියලා. ගිහිල්ලා බලන්න යත්. අතීතයට නෙමෙයි වර්තමානයේ යටට ගිහිල්ලා බලන්න. හැබැයි ඔබතුමා කියන විදිහට ඒවා අපි බැලුවත් නැතත් ගිහිල්ලා දැසේ ඉංගලා කොස්සක් දාලා ඇදලා ගත්තත් නැතත් මේවා ඇඳ පෙරලාගෙන නැගිටලා එනවා. ඒක හොඳයි. ඒ අවස්ථාවක් කරගන්න තමන්ව අඳුනගන්න ඒ අවස්ථාවක් කරගන්න මේ නොදුටු නොදැක්ක හිතුවේ නැති කෙනෙක් ඇතුලේ මෙච්චර කාලයක් මෙපමණ කාලයක් නිදාගෙන හිටියනේ කියලා දැනගන්න ඒක අවස්ථාවක් කරගන්න. ඒතර අපිට අපිටුලිනුත් පේනව නිදාගෙන ඉන්න අය අනිත් අය තුලිනුත් පේනවා. ඒ ඇත්ත අපි හිතන් ඉන්නවනේ මෙයා මෙහෙමයි අර එහෙමයි. එකපාරට එහෙම නෙමෙයි කියලා කෙනෙක්. ඉතින් අපි ඒකට එයාට බයිනවා. බයින එක නෙමෙයි. දැන් මෙයා ඇතුලේ එහෙම කෙනෙක් නිදාගෙන හිටියා. දැන් එයා හැරිලා. මේක කලිනුත් එයා හිටියා ඇතුලේ. වෙයි නිදාගෙන. ඒතර මේ ආශ්‍රවයක් මේ අනුසයක් කියලා දකින්න ඒක පුද්ගලයාගේ වැරද්දක් විදියට දාන්න එපා. මේ අනුසයක්. මෙයාව මෙයා නිදාගෙන හිටියා. අපි මේ කියන කෙනා ඇතුලේ තාත්තා හරි අම්මා හරි දුව හරි පුතා හරි ලේලි හරි බෑන හරි බිරිඳ හරි සැමියා හරි කවුරු හරි ඇතුලේ ආ මෙයා නිදාගෙන හිටිය කෙනෙක්. එහෙම දැක්කම අරයත් එක්ක තියෙන ප්‍රශ්නේ අපිට එන්නේ නැහැ පෞද්ගලික ප්‍රශ්නයක් හදාගන්නේ අපි මේක ධර්මයෙන් දැක්කා. අපි ඇතුළෙත් අපිට පේනවා මෙහෙම කෙනෙක් හිටියා. එහෙම අඳුනගත්තාම මේ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ විදිහට අඳුනගත්තොත් එහෙම මෙයා මේ ඇතුලින් ගන් හිටිය කෙනෙක් තමයි මේ හැරුණේ කියලා අඳුනගත්තාම ඒ නිදාගත්ත කෙනා දැන් හැරුණානේ හැරිච්ච කෙනාට ඕනේ දේ කරන්න බැරි වෙනවා. මොකද එයාට ඔයාට ඕනේ දේ කරන්න නම් අපේ උදව් ඕනේ. එයා අනුසයට බෑ එයාට ඕනේ දේ එයාට තනියම කරන්න. එයාට අපේ කට පාවිච්චි කරන්න ඕනේ, අපේ අතපය පාවිච්චි කරන්න ඕනේ, අපේ ඇස් පාවිච්චි කරන්න ඕනේ. එයාට ඕනේ දේ කරගන්න. මොකද එයාට ඇස් නැහැ. ආසව අනුසය වලට ඇස් නැහැ, කන් නැහැ, කටවල් නැහැ, අතපය නැහැ, මොනවත් නැහැ. හැබැයි ඒව හරි බලවත්. දැන් ආඥාදායක ස්වභාවයක් තියෙන. ඒ මොන ආඥාදායක ස්වභාවය තිබ්බත් එයා ආබාධිතෙක්. අන්දේ, බීරෙක්, කොළුවෙක් අතපය නැති කොරේ. ඔය හැම ආශ්‍රවයක්. එතකොට ඒ නිසා එයාට සිද්ධ වෙනවා අපේ අතපය පාවිච්චි කරන්න. එයාගේ වැඩේ කරගන්න අපේ කට, ඈ, කන, නාසය ඔක්කොම පාවිච්චි කරන්න. දැන් එතනදී අපිට තියෙනවා දැන් එයා අපේ උපකරණනේ පාවිච්චි කරන්න යන්නේ එයාගේ වැඩේ කරගන්න. එතකොට අපිට පුළුවන්කම තියෙනවා අපි මේවා යාට දෙනවද නැද්ද? ඔව්. මේ හැදිච්ච කෙනාට එයාට අපි ඇස් දෙක දෙනවද? එයාට ඕන විදිහට දේවල් බලන්න. එයාට ඕන විදිහට දේවල් කියන්න අපි අපේ දිව දෙනවද එයාට? එයාට ඕන දේවල් කරන්න අපි අතපය දෙනවද නැද්ද? ඒක අපේ ඇතේ තියෙන. අපි දුන්නොත් එයත් එක්ක එකතු වෙලා අපි කර්මයක් කරගන්නවා. ඒ ඒතර ඒ කර්මයට අපි වග කියන්න ඕනේ. ඒක ආශ්‍රවේ පිට දාලා අනුසී පිට දාලා බේරෙන්න බෑ අපි විඳින්න ඕනේ. දඬුවම අපි විඳින්න ඕනේ. හැබැයි මෙයා ආශ්‍රවයක් කියලා හඳුනගන්න පුළුවන් නම් මේ ඇතුළේ නිදාගෙන හිටිය කෙනෙක් හැරුණා කියලා හඳුනගන්න පුළුවන් නම් ඇතුළේ පැහිපැහි හිටිය දෙයක් මේ පොපුරලා එළියට ආවා කියලා දකින්න පුළුවන් නම් தත්ත්වය වෙනස්. ඒකට தත්ත්වය වෙනස්. ඒතර අපේ අතේ තාම බලය තියෙනවා. අධිකාරි බලය අපේ අතේ තියෙනවා. භාවනාව පටන් ගන්න හයවෙනි පොතේ විදර්ශන භාවනාව. මට ආසයි ඒ පොත කියවන්න ප්‍රමාණවලින් කරන්නේ කරේ. ඒක ටික කියවන්න නැතුව හයවෙනි පොත කියවන්න ඒකට හානියක් නෑ. මොනවටද හානියක් වෙන්නේ? විදර්ශන භාවනාව පොතේ කියලා තියෙන ක්‍රම අනුගමනය කරන්නයි භාවනා කරන්නේ. අවබෝධයක් නැතුව කරනවා උන්වහන්සේ විවිධ විෂයන් ගැන පොත් ලියලා තියෙනවා. මේ මහානවිනෙන් ගැන පොත ලියලා තියෙනවා. මේ සාමණේර සාමිනාංශ කෙනෙක් එක්ක මහානවින්ට කලින් ඉගෙන ගන්න ඕනේවා. මහාන වුණාට පස්සේ උපසම්පදා වෙන්න කලින් ඉගෙන ගන්න ඕනේවා. සාමණේර ශාසනාව තරණේ කියලා පොතක්. මේක අපි ජීවන්න ඕනේ නැහැ. ඈ මහාන වෙන්න අදහස් නැත්නම් ඒ කියවන්න ඕනේ ඒක පොයි දවසේ කියලා පොතක් තියෙනවානේ ඒ වගේ පොත් රාශියක් තියෙනවා දැන් ඔය ඔය පිළිවෙලට කියවලා ඒව තේරුම් අරගෙන ඒ තියෙන ඒවා කරලා ඉවර වෙලා භාවනා කරන්න එනවා කියලා හිතුවොත් නම් මේ ආත්මේ භාවනා කරගන්න බැරිද මොකද මේ උන්වහන්සේගේ පොත් ඇතුලේ තොරතුරු කන්දරාවක් තියෙනවා හැම පොතක් ඇතුලේ. උන්වහන්සේ පොත් බලලා නෙමෙයි පොත් ලිව්වේ. කොල්ලියන් ලියන් ගියා. ලියන් ලියන් ගියකේ පාපව කපන්නේ කොටන්නේ නැතුව එහෙම මුද්‍රණාලයට යවලා තමයි පොත් මුද්‍රණය කරා කියලා කියන්නේ. එපමණ පණිරුවණක් රේරුකාණේ හඳ හැබැයි කොළඹ ඉස්කෝලේකට ගිහිල්ලවත් උසස් පාසලකට විශ්වවිද්‍යාලයකට පිරිවෙනට ගිහිල්ලා ඉගෙන ගත්ත ස්වාමීන් වහන්සේ නම නෙමෙයි. මේ උන්වහන්සේ පොත්පත් උන්වහන්සේට මහාචාර්ය පදවියකුත් ලැබුණා. උන්වහන්සේගේ පොතපත අද හැම පාසලකම ඒ ඒ අදාළ විෂයට පාවිච්චි කරනවා. පිළිවෙන්වල උසස් අධ්‍යාපනයතරන සාමාන්‍ය කෙනෙක්ගේ දැනුමට ඒක එපමණ මහා මේ උන්වහන්සේට පුස්තකාලයක් කියන එකත් උන්වහන්සේට කරන අපහාසයක් එපමණටම එදා මහා තොරතුරු ගන්ධරාවක් හැම පොතක් ඇතුළෙම තියෙනවා. ඉතින් ඒ නැත්නම් පොත උඩින් පල්ලෙන් කියවන් ගියොත් නම් ওই පොත් පහම ඉක්මනට කියවල ඉවරලා හයවෙනි පොතට එන්න පුළුවන්. මොකක්ද දෙවෙනි පොත? ආහ්. ඒ නිරස වෙන්නේ ඇයි සෝවිස් මහගුණ? ඒකේ ඔක්කොටම උදාහරණයක් තියෙනවනේ අරගෙන. විදර්ශනා භාවනා කොට කියන්නේ තමයි මම කියවලා තියෙන භාවය. හ්ම්. ඔව්. ආවදරන් කියලා කියන්නේ ඒක පිළිවෙලට කියලා යනවා කියන්නේ සාමාන්‍යයෙන් තමයි කියන්නේ. හ්ම්. හානියක් වෙනවා. මොල් පොත්තට දැනුවත් මට නම් ඒ ගැන හරියම උපදේශයක් දෙන්න බෑ. දැන් ඒ ඔබතුමීට ස්වාමීන් වහන්සේ මට එහෙම කියලා තියෙනවා නම් ඒ අනුපිළිවෙලට කියවන්න කියලා. දැන් මට කියන්න බෑ එහෙම කියවන්න එපා කියලා. ඈ උන්වහන්සේගේ පොත් ගැඹුරු කියනකට වැඩිය ඒවා මේ සංකීර්ණයි. තොරතුරු කන්දරාවක් තියෙනවා. එතකොට මේ දැන් අපි පොතක් කියවනකොට ඒ හැම තොරතුරක්ම තේරුම් ගන්නවත් මතක තියාගන්නවත් ඉගෙන ගන්නවත් පිළිපදින්නවත් අවශ්‍ය නැහැ. එහෙම බෑ. කියන වචනයෙන් වචනට වචනයෙන් වචනට තේරුම් ගන්න, ඉගෙන ගන්න, මතක තියාගන්න, පිළිපදින්න නම් බෑ. මොනම දෙයක්වත්. නිසා පොත එකපාරක් කියවුවාම ඒන් මොනවාරි දෙයක් ඔළුවට ගියා නම් එකක් හොඳටම ඇති. හැබැයි ඒක හරියට මේ පොතේ කියලා තියෙන එකද කියලා දැනගන්න. අපි හිතපු දෙයක්ද මේ පොතින් පොත කියන දෙයක්ද මේ කියලා ඒක පැහැදිලි කරගත්තම එක පොතකින් එකක් ඉගෙන ගත්තා නම් ඇති. ඉගෙනගෙන යනෝ ජීවත් වෙන්න. ඒ යනෝ ඉන්න බලන්න. දැන් බෞද්ධයාගේ අත්පොත කියුවට පස්සේ ඒ පොතේ තියෙන Tamante තේරිලා පැහැදිලා හොඳයි කියලා ඉතිච්චිත කාරණානෝ ජීවත් වෙන්න බලන්න. ඒ ජීවත් වීම ඇතුලේ තමයි ගමන තියෙන්නේ. නැතු පොත කියවලා තේරුම් ගැනීම තුල නෙමෙයි. දැන් කොහොම හරි ඒ ඒ ස්වාමීන් වහන්සේ කියපු කාරණේ ඇත්තක් ඇති මොකද මේ ඔය බෞද්ධයාගේ අත්පොත පොයේ දිනේ ඔය වගේ ඒවා ටිකක් සරලයි සංකීර්ණ නැහැ මේ හාට යනකොට චතුරාර්ය සත්‍ය වගේ පොතක් ගත්තාම ඒක උඹා සංකීර්ණ පොතක් විදර්ශනා භාවනා පොත උඹා සංකීර්ණයි ඒක සප්ත විසුද්ධියට සම්බන්ධනේ කියන්නේ විසුද්ධි හත යනෝනේ හැබැයි ඊට වැඩිය හොඳයි භාවනාවට මහා සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා සතිපට්ඨාන භාවනා ක්‍රමය කියලා උන්වහන්සේ පතල් ලියලා තිනවා. මේ විපස්සනා භාවනා විදර්ශනා භාවනාවට වැඩිය එහි තියෙනවා ඊට වැඩිය මේ ප්‍රායෝගික භාවිතයක්. කොහොම හරි දැන් ওই ප්‍රශ්නේ අපි රේරුකාණේ හාමුදුරුවෝ අහුවොත් මොනවා කියයිද? හ්ම්. හ්ම්. මෙහෙම මෙහෙම ආන්දර ස්වාමීන් වහන්සේ නමක් කිව්වා වහන්සේ පොත්තික එකේ ඉඳලා කියවන්නේ නැද්ද කියලා. මෙතින් කියවන්න එපා එම්මෙන් කියලා වහන්සේ මොකද කියන්නේ කියලා ඇහුවොත් මොනවා කියයිද? ඒ උන්වහන්සේ කියපු එක ඉතින් ඒ පොත්වල තියෙනවනේ නේද? කිසිම පොතක පෙරවදනක කියලා නැහැ මේ පොත කියවන්න කලින් අර ටික කියවලා ඉන්න කියලා. එහෙම කියලා නැහැ නේ එකම පොතකවත්. එහෙමනම් ඒක එහෙම අනිවාර්ය නම් හැම පොතේම ලියනවා. මේ පොත කියවන්න කලින් මේ පොත් පහ කියවලා එන්න. මේ පොත කියවන්න කලින් අර පොත් 10 කියවලා එන්න කියලා ලියනවා. ඉතින් එහෙම ලියලා නැහැ කියන්නේ හැම පොතක්ම සවාදීනයි. ඒක තමයි ධර්මයේ තියෙන ආශ්චර්යය දැන් එහෙම නැත්තම් ඔය සූත්‍ර ගත්තාම දැන් බලන්න මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් විතර තියෙනවා. ඒවා හරි දිග සූත්‍ර නිකන් පොඩි ඒවා නෙමෙයි ධම්මචක්ක වගේ පොඩි ඒවා නෙමෙයි මජ්ක්‍ධිම නිකායේ තියෙන දිග සූත්‍ර. ඒක දීඝ නිකාය ගත්තාම ඊට වැඩිය 3-4 ගුණයක් දිග සූත්‍ර 34ක් විතර. සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කොච්චර සූත්‍ර තියෙනවද කියලා මතක නැහැ තියෙන ගාණක් තියෙනවා. හැබැයි බුදුරණවහන්සේ කිසි තැනක් කියලා නැහැ මේ සූත්‍රය මම කියන්නේ යන මේ සූත්‍රය අහන්න කලින් අර සූත්‍රය ටික අහලා ඉන්න කියලා. එහෙම කිව්වනම් කාටවත් මොනම සූත්‍රයක්වත් අහගන්න බැරි වෙනවා. මොකද කිසිම කෙනෙකුට කිසිම සූත්‍රයක් අහන්න බැරි නෑ. මොකද බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළ ඉවරයි. ආයෙ කයින් ගිහලා අහන්න. එහෙම නෑ හැම දේශනයක්ම අංග සම්පූර්ණයි. හැම දේශනයක්ම අංග සම්පූර්ණයි. මුල මැද අග යහපත් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ටත්වයේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් විදිහට දේශකයෙක් විදිහට උන්වහන්සේ තුල තිබුණු විශිෂ්ටම ලක්ෂණයක් තමයි හැම දේශනයක්ම පරිපූර්ණයි අංග සම්පූර්ණයි අඩුවක් නැහැ මුලත් මැදත් ඒ කියන්නේ මුලකුත් තියෙනවා ඒ දේශනයේට මැදකුත් තියෙනවා අගකුත් තියෙනවා ඒ කියන්නේ කම්ප්ලීට් සම්පූර්ණයි ඇති හොඳටම ඇති දැන් මුලමැද අග යහපත් කියන්න බෑ. ඒ දේශනේ භාගයක් නා. තව දේශනයක් ඕනේ නම් මේ දේශනේ සම්පූර්ණ වෙන්න මේ දේශනේ මුලක් නෑ. මේකේ තියෙන්නේ නම් මැදක් විතරයි. මුල තියෙන වෙන සූත්‍රයක. එහෙම නෑ. මේ තමයි බුදුදහමේ තියෙන විශිෂ්ටතම ලක්ෂණය. එකක් ඇතුලේ හැම එකක්ම තියෙනවා. එකක් ඇතුලේ හැම එකක්ම තියෙනවා. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා මේ අරස කලින් කියන්නේ අර අපි අධිකාරියක් පවත්වනවා ඉතින් අපි ඇතුලෙන් දෙන සිග්නල්ස් වලින් ඒක අපි අර අත්හරිනවා ඉඳන්ගතෝ කියන සූත්‍රය ඒ මොකක්ද කියනකොට විස්තර කරොත් ඒ කියන්නේ මොකක්ද වගේ ඉඳන්ගතව ඉඳන්ගතෝ කියන්නේ සත්‍ය ඉඳාගෙන ඉන්නවා කියන එක හ්ම් එයා විනාශයක් කරන්න හදනකොට අපි එයාට පවස් දෙන්නේ නැහැ නේ කරන්නේ දැන් අපි දුන්නොත් මේක කරන්නේ. හ්ම්. ඒකෙන් පුළුවන්. නෑ යාට ඕ අපි කරන්නේ නෑ යා කියන දේ එච්චරයි. එයා ඕන එකක් කියයි කරන්න කියලා. එයා කියයි බයින්ද කියලා. ඈ කාටරි බනින්න කියයිනේ. එතකොට දැන් එයාට බයින්න බෑ අපේ කට පාවිච්චි කරන්නේ නැතුව. කට අපේ දිව අපේ. වචන දැනුම ඔක්කොම අපේ. එතකොට ඒව පාවිච්චි නොකර තරහට බෑ බනින්න කාටවත්. තරහ කියන ස්වභාවයට බෑ එයාට තනියෙන් බයින්ද කියලා කාටවත්. එයාට ඕනෙනවා අපේ මේ ඉන්ද්‍රිය පාවිච්චි කරන්න බනින්න. ගහන්න අපේ අතපය පාවිච්චි කරන්න වෙනවා. ඒතරේ අපි අපි අතපය පාවිච්චි කරන්න එයාට ඉඩ දුන්නොත් අන්න එතකොට ඒක අපේ කර්මය. මගේ කර්මයක් ඒක. දැන් ඒක තමයි අපිට ඒ අධිකාරි බලය තියාගන්න. මේවා අපි දෙනවද වෙන කෙනෙකුට පාවිච්චි කරන්න අකුසලයක් සඳහා අනර්ථයක් සඳහා දෙනවද මේ මොනම දෙයක් හරි මගේ දැනුමක් හරි මගේ හැකියාවක් හරි මාත තියෙන කායික ශක්තියක් හරි ඉන්ද්‍රියක් හරි මොනම දෙයක් හරි මම දෙනවද පවක් කරගන්න අකුසලයක් කරගන්න කාට හරි අනර්ථයක් කරන්න දෙනවද වෙනවද නැද්ද? එතකොට ඒ ඒ තීරණය අපේ ඇතේ අධිකාරි බලය අපිට තියෙනවා. ඒ අධිකාරි බලය අපි අමතක කරොත් අපිපත් වෙනවා රෝකටයක් බවට. එතකොට තත්ත්ව වෙනස්. එතකොට අපෙන් අපිට නෑ බලයක්. ඔය අපි කියනවා කෑ ගහනවා නටනවා සමහරට අපි අධිකාරි බලේ පරදිනවා. පරදිනවා. ඒක පරදින්නේ ඒ කියන්නේ අපේ අධිකාරි බලයේ තියෙන ඒකේ ශක්තිය අඩුකමනේ. ඈ අපිට බනින්න ඕනේ මට බනින්න බෑ කිව්වට ඊට වැඩිය තරහ කියනවා බනින්න කියලා එතකොට අපි යට වෙනවා. ඒ නිසා අපේ අධිකාරි බලය අපි පිහිටවා ගන්නට ඕනේ. අපි ඇතුලේ. ඒක තමයි සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨාන කියන්නේ අපේ අධිකාරි බලය අපි පිහිටවා ගන්න. කාවත් යට කරන්න නෙමෙයි. ඒ ඒ අධික සතිපට්ඨාන කියන අධිකාරී බලේ කාවත් යට කරන්න නෙමෙයි අපේ ස්වාධීනත්වයේ වෙනුවෙන්. අපේ ස්වෛරීත්වයේ වෙනුවෙන්. අපේ නිදහස වෙනුවෙන් අපි ඒක හදාගන්න. ඒ හදා එහෙම එහෙම සතිපට්ඨානයක් අපි හදාගත්තාම ඒ සතිපට්ඨානයට තමයි අර යටි කියන්න වෙන්නේ ඇවිල්ලා. දැන් සතිපට්ඨානයක් අපි ඇතුලේ නැත්තම් හදාගත්ත පිටවගත්ත සීයන් නැත්තම් කෙලින්ම එයා ඇවිල්ලා අපේ මනසට කතා කරනවා. මම මෙහෙම කරන්න අර එහෙම කරන්න. ඉතින් මනස එතකොට රූකඩ තත්ත්වේ තමයි ඉන්නේ. නූල් ඇද්ද ගමන් එයා නටනවා. මනස නටන්න පටන් ගත්තාම ඒ යනවා ශරීරය නටනවා, ඒ යනවා වචනේ නටනවා. දැන් ඒ ඔක්කොටම කලින් තමයි සිහිය තියෙන්නේ. ඒ ඔක්කොටම එළියෙන් සිහිය තියෙනවා. එතකොට අරයට මොනම දෙයකටවත් නිදාගත්ත කෙනෙක් හරි එයා හරි නැගිටලා ඇවිල්ලා එයාට සිහිය හරහා තමයි කතා කරන්න වෙන්නේ අපිට. කෙලින්ම කතා කරන්න බෑ කොහොමවත්. මොකද එයානේ ඉන්නේ සිහියට. සිහියට තමයි එයා කියන්නේ බණින්න කියලා. ඒක සිහිය සිහියට බණින්න කිව්වොත් සිහිය බණින්නේ නැහැ. අනේ ඒක තමයි. ඒතකොට ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඒ නිසා මේ සිහිය හදා ගැනීමම තමයි අධිකාරි බලය පිහිටවා ගන්නට උදව් වෙන්නේ. ඒක ඒ වශයෙන් තමයි සතිපට්ඨාන සිහිය පිහිටවා ගන්න කියලා. හොඳට සිහිය හදාගෙන ඉන්න. ඔය හැම හැම ප්‍රශ්නයක්ම අපෙන් වෙච්ච අපි හදාගත්ත බලන්න සිහිය නැති වෙච්ච වෙලාවක තමයි වෙලා තියෙන්නේ. සිහිය තියෙන වෙලාවක ප්‍රශ්න හදාගෙන නැහැ අපි. සිහිය නැති වෙච්ච වෙලාවක මොකක් හරි සිතුවිල්ලක් ඇවිල්ලා ඒක ක්‍රියාත්මක කළා ප්‍රශ්නයක් හදන්න. නිසා ප්‍රශ්නේ අපි සිතුවිල්ලෙවත් වෙන දෙයක්වත් නෙමෙයි සිහිය අඩුකම. සිහිය වැඩි කරගන්න වැඩි කරගන්න අපිට ප්‍රශ්න හදාගන්න නැතුව ඉන්න පුළුවන්. හොඳයි විවිධ අංශ ගැන මේ සාකච්ඡාවේදී කතා කළා දහමේ සහ භාවනාවේ විවිධ ඉසව් වල සීමා මායින් ලකුණු කරගන්න පුළුවන් වුණා අපේ සීමා මායින් හඳුනා ගන්න පුළුවන් වුණා ඒ වගේම මේ මොනතරම් ප්‍රයෝජනයක් අපේ ජීවිතයට ගන්න පුළුවන්ද කියන කාරණේ අත්දැකීමෙන් කතා කළා. මේ තියෙන ප්‍රතිපදාව ගැන කතා කළා. මේ සාකච්ඡාවේදී වගේම මේ අද පොය දවසේ වැඩසටහන පුරාම අපිට පුළුවන් වුණා කිසියම් දුරකට දහමත් එක්ක ජීවත් වෙන්න අපිත් එක්ක ඉන්න අපිව දහමට නතු කරන්න. දැන් පොවදා වෙද ස්ථානයේ නිමාවට අපි පාතබලා තියෙන ඒ වගේ මේ දින තුනක භාවනා වැඩසටහනෙත් නිමාව මේ සියලු ආධ්‍යාත්මික කටයුතු එක්ක අපි ලැබුවා නම් කිසියම් ආනිසංශයක් ආස්වාදයක් පළක් ප්‍රයෝජනයක් ඒ පිළිබඳ සතුටදායක වුණු ආවර්ජනයක් සතුටදායක වුණු මතකයක් එක්ක මේ මොහොතේ මේ සියලු කටයුතු වලට විවිධ අංශ වලින් උදව් උපකාර කළ අනුග්‍රහය දැක්වූ ඒ සියලුම කල්යාණ මිත්‍රයන්ට මෙතන හිටියත් නැතත් අපේ අපේ කෘතවේදීත්වය ගෞරවයෙන් ආදරයෙන් පිරිනමනවා පුණ්‍යානුමෝදනාව විශේෂයෙන් මේ දානමය අනුග්‍රහය දැක්වූ කල්යාණ මිත්‍රයන්ට ඊයේ ඉරම්පසත් අද උදේ දානයත් අපට සුපුරුදු පරිදි පිරිනැමේ කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා එතුමා විදේශගතව හිටියත් ඒ සුපුරුදු පරිදි ඒ සියලු අනුග්‍රහයන් මේ වැඩසටහනට මේ පොය දවසේ දැක්වුව හැම දිනාටම මේ මධ්‍යස්ථානයේ පැමිණෙන හැම දිනා වෙනුවෙන්ම ඒ හැම දිනාටම මේ උපරිම අවස්ථාව මෙයින් ඵල නෙලා ගන්න ලැබේවා කියන අදහසින්. ඉතින් අපි මේ වෙලාවේ එතුමාවත් එතුමාගේ පවුලේ හැමදෙනාමත් සිහිපත් කරනවා. ඒ ගිය කටයුතු සාර්ථකව කරගෙන නිර්පත්‍රිතව නැවත ලංකාවට එන්නට මේ ආශිර්වාදයක් වේවා කියලා. ඒ වගේම දහවල් දාණය අපට පිරිනැමේ ගාමිණී විජේකුන්ද මහත්මයා මේ වැඩසටහනට විතරම සම්බන්ධ වෙන මේ බොහෝ කල නෙලා ගන්න කල්‍යාණ මිත්‍රේ එතුමා මේ දහවල් දාණය හැමදෙනාටම විශාල පිරිසකට පිරිනමනවා පිරිනැමුවේ විශේෂ හේතු කීපයක් මුල් කරගෙන එතුමාගේ මේගිය දෙමාපියන්ට ඥානමෝදනා කරන්න මේ අවුරුදු 9කට කලින් විතරින් අභාවක් પ્રાપ્ત වුණු මෞතුමියට වසර 6කට පමණ පෙර අභාවක් પ્રાપ્ત වුණු එතුමාට පුණ්‍යානුමෝදනා කරන්න මේ පින්කම් වල ආනිසංසයෙන් ඒ සංසාරික ගමන සුගති ගාමී වේවා කියන අදහසින් ඒ වගේම මේ විජේතුංග මහත්මියගේ ජීවත් වෙන දෙමව්පියන්ට නිදුක් නිරෝගී බවත් දීර්ඝායසක් ප්‍රාර්ථනා කරන්න ඒ සමගම මේ විජේතුංග මහත්මියට ඒ සුතනුවන්ට මේ මාසයේ දෙන උපන්දිනයට ආශිර්වාදයක් කරගන්න උපන්දින තෑග්ගක් විදිහට ඇත්තට මේ හැම කටයුත්තක් එක්කම අපි ආධ්‍යාත්මිකව එකතු වෙනවා. අපේ හදවත් එකතු වෙනවා. ඒ සියලු බලාපොරොත්තු එතුමා බලාපොරොත්තු වෙන ආකාරයෙන් ඉෂ්ට වේවා. එතුමාටත් ඒ හැම දිනාටමත් ඔබ අප හැම දිනාටමත් මේ සියලු පුණ්‍ය කර්ම කුසල කර්ම මේ පටන්ගත් ආධ්‍යාත්මික ගමන ධම් ධර්ම මාර්ගයේ යන චාරිකාව වඩාත් කාර්යක්ෂමව ඉදිරියට යන්නට හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම උතුම් වූ කල්යාණ මිත්‍රාශ්‍රයම ලැබේවා වහ වහ මේ සියලු ජරමර වලින් නිදහස් වෙන්නට මේ සියලු පුණ්‍ය කර්ම හේතු වේවා වාසනාව වේවා හැම දිනාටම සිරුවන් සරණයි